ඒසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි කතා පිළිසම්බන්ධ වුණානේ අපි විසුබෝධාරාම සෞතනන්ද ස්ථානයේ උපේක්ෂණය පවත්වන්නේ දවසේ ආරම්භයේ අවසාන අංකයක් තමයි නිවන් දේශනා අපේ වෙලාවෙන් ධර්ම දේශනා සඳහා ඒක සිදු වෙන අතරත් වෙන කරපියා සම්බන්ධයි නමෝ තස්සේ භගවතු වරහෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහෝ සම්මා සම්බුද්දස්සේ ඊ තස්ස නපාලම්බෝ තකස්ස පරිවාරිකෝ ධම්මෝ නාම සාරතින් භූමි සම්මාදිට්ඨි කුලේජවං කී අවසරේ ස්වාමීන් වහන්සේ කැඳුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කුමාරි අපි ඉස්සෝදාමින් ප්‍රකට මේ භාවනා දවසක ආරම්භ වුණා. උදේ යන වෙලාවෙම මොකද දේශනා සඳහා අවශ්‍ය වන කාලයක් විතර ගන්නවා. ඊළඟ දේශනාවට අපි දේව දේශනාවලියක් දේශනාමාලාවක් විතර පවත්වන්නේ. මේ සාකච්ඡා කරනවා කියනවා මේ දේශනාව මුල් කරගත් මාතෘකාවේ දවසින් දවස කීවරෙන් කීවර ගැඹුරකට බහගන්න ඉතින් මේ දවස්වල දේවතා සූත්‍රයයි අච්චරා සූත්‍රය කියලා මම කරනවා ඉස්සන්ජාගේ මේක සංයුතන කාලේ දේකා සංයුක්ති සංඝාරගාමී සූත්‍රය අපූර්ව සංස්කෘතියක් කරලා ඒ සංස්කෘතිය ඉදා මිදාක වෙනසක් නැතිනේ නමුත් ඒලා විශේෂ තමයි ඒ සංස්කෘතියට සර්වඥාන්සේ සාක්ෂිලා මේ අවස්ථාවේ නම් පුළුවන් උපදීව ප්‍රයෝජනය කරගෙන ඒක අද අපලක් වගේම අවුරුදුලා සාහිත්‍යයෙන් කාර්යයක් කරන විදිහට සූත්‍රයක් වශයෙන් වර්ණනය කරනවා ආකාරයෙන් කියනවා සංග්‍රහලා කියනවා කඩපාඩම් කියලා කියනවා දිගින් කරලා ඒ හා සමාන සූත්‍ර කීපයක් ඉතිරිය සූත්‍ර කීපයක් සූත්‍ර ටිකේ සඳහන් කරලා තියෙනවා ඒවා අලු බැලමට විස්තීර්ණ කොහොම ඇතිරිච්ච අර්ථයේ සූත්‍රුමාට භාවනා කරන කාලයේ තාම සූක්ෂම අදහස් කුංචු පරිලේ කර්මස්ථාන සුදුලි විදිය. ඉතින් ඒ නිසා අපි භාවනා කරන විශ්වාසයේ ඒක දිහා බලනකොට අපිට ඒ නමුත් ඒ කතාවේ නිදාණය ඉතිහාසය මුල වකුලවෙයි. නමුත් අපි ඒක උදව් කර ගන්න ලබන්නේ භාවනා කරනකොට අපිට ලැබෙන භාවනා ප්‍රශ්න තමයි. අකලයි විදිහේ වලදී මේ කාන්සියේ සූක්ෂම අවස්ථාවල් භාවනා සමාන කරගන්න. ඒ නිසා අපි සමාන සීලේ ධර්මඥාන පවතින නිසා සිටිය භාවනා කරන කෙනාගේ චිත්ත වීර්ය සම්බන්ධ කරලයි තේරුම් ගන්න බලන්න. එසේ නමුත් මේ කේතනු වාරියේ පස්සේ අපි මතක් කරගනිමු මේ සූත්‍රය මේ බවටපත් වෙන හේතු විචේ මොකදලා. අපේ ඉතිහාසයේ කතා පුරාවෝදී සර්වඥාන්සාරයේ කාර්යයේ ඒක ස්වාමීන් වහන්සේනවා ධාමත දැන් සංවේදීනි දීජාකරලා සර්වඥාන්සේගෙන් කමරණ කරගෙන ධාමත්ම විදීක උපේකලා තනි ජීවිත කර කර දිනන ආරණ වාසුව නිර්වාණ. මේ මේ ස්වාමීනාන්ති අතුම ඉසින්දාරට ත්‍යාගගෙන ඊවා කරකට ආවා. සාමුකුටි විපාකයකට අවසුභාරණ. මේ ස්වාමීනාගේ තුන මේ මුස්කාන්ත ශරීරය නිසා මේ ස්වාමීනාන්තිට නිතරම වගේ බඩේ දැවෙන්න කියලා කියනවා ආම වාතය ධර්ම කර ආත්ම සාරි මොන හේතුවක් නිසාද ශිල්පකේ කතා කරන්නේ නෑ මේ දෙකේ ගැන පැකීමක් කරන්නේ නෑ දැනගත්ත ඉක්මනට මරණය කියලා ඒ නිසා ලැබෙන හැම පැයෙම පරිණතිය කරා හැම පැයෙම සංකා බෙහෙත්නෝ බෙල්වාහනෝ බලියෙට කරන්නේ මේ විදිහට අපට වැඩි දුක වෙලා මේ සාහිත්‍ය දෙවි කරුණා කරන්නේ එකම විදිහට කරන්නේ ඒ තරම්ම ආනුවාදයේ බලදෙන්නේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේ සක්මනා කරන්නේ අතුලත සක්මනා ඊටාවන් රාජ්‍යකය කරන විදියට පාඩි ඒ ඇයි ඉල්ලියන පුළුවන් ප්‍රමාණයට සක්මන කරගෙන ඉඳලා කියනවා. ඒ සක්මනේදී මේ ස්වාමීන්වහන්සේ අපවත්ලා කියනවා. නමුත් ඒ ස්වාමීන් වහන්සේගේ මානසිකාරය භාවනා සතිය වේදනාව හරහා ආනාපානිය වේදනාහාරා ඉන්නේ ඉරවලවලින් කොච්චර උත්සාහ කරගෙනවා කියනවනම් මේ ස්වාමීන් වහන්සේ මේ මනුස්සකයෙන් චිතරයා දේවකයකට උපත්ති ලැබුවා මේ ස්වාමීන් වහන්සේ කන්නේ මැල්ල නාටක ලැබුවා කියලා ඒ ලැබිච්ච දේවකයේ ඒ ස්වාමීන් තාම හිතුවේ වඩ පිට බැලුවේ නැහැ මම ඉන්නේ අර බැරි දුක් සහිත බරදරි සහිත චිත්ත තාක්කේ කියලා අර ශ්‍රවණ ධර්ම ශ්‍රවණ ආකාර වලින් හදගන්න. ඒකෝට ඒ ස්වාමීන් වහන්සේ තුසිත දිවිලෝකේ තුසිත දිවි විමානයකට ගිහින්නාලු අක්ෂරාවන් 500ක් ජීවිතාන්තරු දේවපුත්‍රයෙක් වශයෙන් තමයි කියලා. ඉතින් ඒ ජීවිතේ රාමේ ස්වාමීන් වහන්සේ පිළිගත් පරිත්‍යාගය ආරම්භ කරලා ඒ ස්වාමීන් වහන්සේ උත්සවශීලී පිළිගන්න ගුරු කෙනෙකුට මේ ස්වාමීන් වහන්සේ හිතුවේ මානවීය වාරණ්‍ය බලන කාර්යයක් වෙලා පිරිසක් වෙනවා මේ විදිහට ගියේ ඒ ස්වාමීන් පිළිබලාගෙන තමන්ගේ විද්‍යාව අරස කරගන්න. ඉතින් දිව්‍යාංගනාවට මේ ස්වාමීන් වහන්සේ පොළවා ගන්න බැරි වුණා ඒ දිව්‍යමය සංවේදීකෝ ඒ දිව්‍යමය විමානයේ ඒ සායෝය ආයතන කරා දැන් මේ විදිහේ කර්ම ආගමේ විශාල දී විමානයේ පිළිගන්නේ මේ පාඩම් කිසියක් ඇහෙන්නේ නැහැ. එයා මේ බලාගත්තම මේ ආටකනාක කොලම් මිනිස්සු ගොඩක් කරලා කියලා කිව්වා. පස්සේ නිවියන්ලා මේ ආම්බරට දැන් භික්ෂු දේවතාවා මූල කර්මණිය කරුවා සම්පූර්ණ ශරීරයෙන් ඒකයි ආරම්භුනේ. මම දැන් දේවකායක් හරියට වෙවි. ඒ ස්වාමීන් වහන්සේ කියන්නේ අද බල දැගියක් මාස්යක් අමිච්ච අමාරු හොයාගත්ත දෙන්නේ කියලා ලැබුණා. උඹේ කරාම ලැබුණා. දැන් විශාල ධානයක් දිනා මේ විදිහේ වැඩි විදිහට හඳලා මේ සම්භාෂණ කරන එක ඒක විසාර ප්‍රේතන පාඩයක්. දැන් මට ගැළවෙමක් නැහැ කියලා. මේ තර්කයේ ඉන්නකොටම මේ දෙවියන්ට දැනගත්තා මේ විමානයේ අත්දීප වෙනවා අනිත් ආස්මලෙන් නිසා විමානයේ අත්දීප නෑ මේ සංගීත මොනම දෙයක්වත් රස විඳින ඉතරේ නෑ කරුණාකාරයෙන් ගැලවෙන්නේ මේ සා විශාල මරණාන්දනීය ලස්සන කරකට ගියා අරගෙන අරගලන් දීපේ මරණ කියනවා දැන් මේකේ ගැලපුමක් නැහැ ආපහි මරණලා එතකොට පාඨම දක්වනවා අපිට දේවකයක් තියෙනවා මට මෙතන කිච්චලා බුදුහාමුදුරුවෝ කියනවා. මේ තමයි ස්වාමීන් වහන්සේ දරෝමා. ඒකට මේ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරා මම තරවතනාසලා යනවා. සරල දුර්ගයේ යනවා. ඒකට පාන්සිය කක්ෂාව දීවා. අපි උස්මානී පාද ප්‍රත්‍යක්ෂව යනකට අපි කියනවා. ඉතින් මේ දී චුත වේලා සරවතනාසී දිරුණී ඉස්සවල චෝදනාවක් කරා එහෙනම් ආදරාජයක් කියන ගමනට අච්චරාන සංගුණන් විසාරයන සීතා වරන්තන් මොහනන් නාම උතු යාත්‍රා භවිෂ්‍යති සම්නාස ඉන්ද්‍රජානස කියනවා මම අක්ෂරාවදී පීවර ලබක් ලබ්දේ මට මේ සාහකමාව විසාරදෝ විචාර මුලිකම ආත්මයක් නැහැ මොකද කියන හරියක් තියෙන්නේ නැතිවි කෙලෙලා රාගන සුභාම ආමේ වැඩි කෙලි ඒ වගේම සම්භාෂණ අද වෙන ශාන්ති ලෝකයට මම ගියාගේ ස්වාමීන් වහන්සේ ඒ වණයට මුචරේ නාන්දර වණේ කියන සාංශ මාර්ගයේ තනුන් කර මාත්‍චිකා ඔහු අවු කරන තැන මෝහණය කරන තැන ඉතින් ස්වාමීන් වහන්සේ සම්පූර්ණ වෙලා ඉන්නේ කුතෝ යාත්‍රා වෙයිසති මම කොහොමද ගැලවෙන්නේ කියලා ඒක බුදුරජාණන් වහන්සේ මේ සංසිද්ධිය මේ දේවතාවට විතර කරලා මුතුම විශ්වාසයක් ඇති කරගෙනවා ඒ දේවතාවට ඒ විශ්වාසය භාවනා කරන ඕනම කෙනෙකුට තමන් මෙන්න මේ මට්ටමට භාවනා කරලා තියෙනවා මම භාවයේ පිළිබඳව සාහිතියක් තියෙනවා භාවයේ පිළිබඳව මට පදනමක් තියෙනවා අස්සති ලක්ෂණාට දැනගන්න හරි වටින ධර්ම රසා අන් ධර්ම රසා වැඩිකරනද බුදුදානස් කියනවා දේලාවට මතක් කරනවා මුළු බය වෙනවා කාර්යභාර කියනවා කලබල වෙනවා දෙයක් නෑ කියලා අහන දුක් කරන්නේ ඉනිකෝනාසෝ මාර්ගෝ අභිහානාම සාදිසා ඒක පුත්‍රයා කතා කරලා කියනවා මාර්ගය හරියම ඉජු මාන්ත්‍රණය, චක්‍රණය, මායාවකනේ වචනිකතනේ. අභයනාම සාමිසාහු වෙලෙන් පාරිශනාක බලෙන්නේ නැහැ. රතු අකුජෝ නාම හොරලා කියන රතේ කිසිම සත්‍යයක් කරගන්න බොහොම විශ්වාසයක්. ධර්මයේ අනුශාසනීය සාමිතෝ ඒක දාර්ශනික රෝමනවා කියන අනුශාසනීය. කියන්නේ ඒ කාර්ය කියනවා යම් අදනමක් සහිතව භාවනා ජීවිතයක්, බ්‍රහ්ම ජීවිතයක්, බ්‍රහ්මචර්ය ජීවිතයක්, ධම්ම විනයක් රැකගන්න. ඒ නිසාම දැනටම කිසි මාර්ගයකට වැටිලා ඉන්නේ ඉන්නේ බය බය නැති දැන යනවා. හම්බෙලා තියෙන රහතය කලබල කැම්බෙන්නේ පුළුවන් තරම් නිස්සද්ද වෙනවා. මේ රටයක් නිස්සද්ද රටයක් වුණා. ඔබේ ආව තියෙන රටෝද ධම්මචක්‍ර. ඒ නිසා ඒක සාරේ මේ අසුර ධර්මයෙන් විවිධස ආලම්බෝ උඹට අතන මේක කරන්නේ ඇඳට හිටින්නේ ලැජ්ජාව. මේ මොනසෝ බාරවට බයයි. උඹට ලැජ්ජාව යෙන්නාම කැමලා කරන. උඹට මේකට හේතු වෙනවක් කියනවා. අතරකට ඇඳි එකක් කියනවා තමයි හිරියොක්කට දෙකද. ඒක සකස්ස පරිවාරිතෝ වැසිනෝ පීඩන්නේ නැහැ. ඒක උදේට මත ආර්ථසල් ගානේ මොහොන් සම්පූර්ණ ආර්ථසල් ගානේ නාලාවම තියෙනවා. ධර්මෝනාකාරති භූමියේ පොතේ මාතාචාර්ය වේදී ආතමනේ ධර්මීය ඒ අසුර ධර්මයක් කරන්නේ එනකොට ඕම ආශිර්වාද අනුමෝනවා දෙකපාචාර්යගේ සමාධි කිව්වේ යවන්න ඒක ඉස්සරහට අනුකරණ ධර්මයේ වෙන සමාධිය කියන්නේ ඒකවල මේ ඒකතාවයේ දැනගදීන ඒ කලපරකට නෙමෙයි බුදුදානකේ දෙන්නේ මොකද ඉතින් ඉස්සර ඉන්දිස්සර මේ මේ තරමට බණධානා දියුණු කරගෙන මාර්ගඵල කරලා දුන්නේ උන් පණේ පණේ බාහම කර දුන්නා. එහෙම නමුත් එහෙම භාවනා කර අභාවපත් වෙනාගේ හිත සතිය දුන්නේ. මරණ වේලාවේදී මුක්තස්ස. මේ මුක්තස්සත් නිසා නමුත් ඊට ඉස්සෙල් භාවනා කරලා නිසා අපහසු වෙන්නේ නිරේතදී. මේ වගේ ජීවිත පරිලක් කරලා මානව ජීවිතයේ කේවල නැත්නම් බේසු ජීවිතයේ ඉඳලා අභව ප්‍රාප්තල ජීවෝගේ ඉඳලා ජීවි කායක් කරලා නැවත මානව රෝගයට බුදුදාන ආශිර්වාද ගියා. අර ඉස්සල ජීවිතේ වඩන සතිය නැවත ඇතිවීම ආරම්භයි. මොකද න්යායේ සතිය වඩන ලද දෙයක් හැබැයි මේ වේලාවෙන් ආරකාන්තෝ සතියේ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ කරනවා කරනවා දැනට කිලිහි ගන්නුණාට මුලට වරදලාට සතියක් තියෙනවා මුලට වරදලාට බයජාවක් කියලා තියෙනවා වරදලාට ධර්මණයක් කියලා කියනවා ඒ නිසා දැනුම් මේකත් මොකක් කරන්නේ අනේ සතියේ ඉඳලා අන්නේ බයජාවක් ඉඳලා අන්නේ ධර්මණයේ ඉඳලා අඬදාකම ඔය නාටකම් ආටක නාටක මොකකින් මොකක්ද බෑ මොකක් කරන්නේ රීති මාර්ගයේ ඉතින් මේ සංසිද්ධිය ගැන ගැඹුරු කරගෙන ඉස්සෙල්ලා අවස්ථා දෙකක් පෙන්නලා දෙන්න පුළුවන්. භාවනා කරන කෙනාට තමගේ ජීවිතයේ මරණය ඒක උත්පත්තිය උච්ච හස්වන්න. අපි වටේ ඉන්නේ අක්ෂරාව තමයි හැබැයි විසාරය. අක්ෂරා ස්වරූපේ පිළිහින විසාරය බලන්න. ඉතින් ඒක දකින්න පුළුවන් හොලිවුඩ් කියන. ඉහෙලන්නේ වුණා last year last year. ඒක කාන්දරවල කොළඹට අදින්න පුළුවන් මොකක් ඇසිනෝ ආවපස්. ඒතරම් වෙන්න හදාගන්න. ඉතින් අපි අස්සාර වෙන්නාවි. හැබැයි ඕම් කාමී කියලා රක්තකට නැති පිසාචි. අපි ඒකේ වට කරනවා. ඒක ගැන කිසිම කටයක් නෑ. අපි ඒ තරම් ඉක්මනට රණ්ඩාව දුන්නේ. නමුත් බුදුදහම ආශ්‍රය කරගෙන ඉස්සෙල්ලා ඒක ධර්ම කීකරණයක් කියලා කියන්නේ ධර්මයේ නොසලකන තියාගන්නේ අම්සහාව ආවත් බුදු පෙනේ නේද පිසාච ලෝකෙට ගියාගේ බුදු නන්දන වුණට ගියත් බුදු තේරෙයි කො මාත්‍යලා මනමත්යෙන් කිව්වේ අපි කාකේවා අන්තිමදන් වෙච්ච ඔළුව කෙරෙච්ච සත්‍යක වාක්‍යය මේ කරන්නේ කරන්නේ තේරවා මේ වර්ගයේ ආගයන් ධර්මයේ විජුයි මාර්ගය අභයයි මට ආචාර්යවරු ධර්මයේ අපි එන රටේ රෝල ධර්ම චක්‍රය ඒකම සාර්ථක. මේ ධර්මය ඇසිරිලා ඊයන පාරේ අපි මාමුලා වෙලා කියලා හිතු ධර්ම පාරේ යනකොට වරිවර මොකක්ද අපි නිසා අපි මේ නිසා අපි ඒකාන්තයෙන්ම අසුචිය ගන්නවා අසුචි තත්ත්වයට වැටෙනවා ආය කාම ඡන්දයට වැටෙනවා ආයත් ව්‍යාපාදයට වැටෙනවා ආය ඉතකනේ නිදන තත්ත්වයට වැටෙනවා ආය සැක උපදිනවා ආය අධිකනාවේදී ඉතරනවා නීවරණ තත්ත්වයට වැටෙනවා ඒ කර්තාන කාර්යම් කරන්නේ කියන්නේ හැබැයි ලබන අවස්ථාව අවස්ථාවේ රෝගයන් මේ කාමච්ඡන්ද ව්‍යාපාරයේ තියෙන මේ උද්දච්ච කුච්ච විචිකිච්ඡා කියන මේ ජීවනයේ තාක්ෂණය මත යන්න පුළුවන්කම දවසට හැරයක් කරගන්න. මේක සාතිකර හැරයක් කරගන්න පුරුදු කරගන්න කෙනෙකුට ලැබෙනවා. මගේ හිත නීවරණ tattවකට වෙලා නිවනට ආවරණය කරන්න පුළුවන් ගැටයක් මගේ මේකේ ගැටියක්. ඒ නීවරණ නැති කරලා විනීවරණ චිත්තං උදක්ක චිත්තං පදන්න චිත්තං කියන විදිහට ජීවන අනිත්‍යක ගන්නත් පුළුවන් හිතයි. ජීවිතයට යටවුණා කියලා කවදාකවත් ආය විනීවකට ගන්න බැරි තරම් ආමයක් වෙන්නේ. මේකට මේක කියන්නේ ඉංග්‍රීසියෙන් නියුරෝප්ලාස්ටිසිටි. අපේ මනස, අපේ මොළය කුබල බලකට අනුකූලව ඉන්න හැටි කියලා. ඕන පැත්තට ආවම අමු නීවරණ දත්තරක් කියලා අමුල්මන කෙනෙක් වෙන්නත් පුළුවන්. අනෙක් පැත්තේ දෙහිය මහරහතන් වහන්සේ ආශ්‍රයවත් පුළුවන් මුලින්ම පාර ගන්න. අපි හිත ඡන්දාශෝක කෙනෙක් වෙන්නත් පුළුවන්. අපි හිතට ධර්මාශෝක කෙනෙක් වෙන්නත් පුළුවන්. මේ දෙකම කියන්නේ එක අභාග්‍යයක් දෙන්නේ. ඒකට කියන්නේ ප්‍රබහලක් කියලා. ඒකට කියන්නේ හැකියාවක් කියලා. මේ හැකියාව දන්නවනම් යම් කිසි කෙනෙක් දන්නවනම් ඒක දැනගන්න මම වෙලාවකට තුච්ච පාහර නොකෑම දහවදල පටලව සුද්ධිය කරපත් මම ඉති කෙලෙසි හැබැයි මේක නිසිදානය කළා බොර ඕන ආයතනයක් සුද්ධ කළා සුද්ධ කළා සුද්ධ කළා කලදිතා මුදිතා නිවන දිතා උදාරිතා පරණ දිතා කියලා කරන් මලක් කොගේ මූර්ති කරගත්ත ප්‍රසන්න කරගත්ත ඕනම දෙයක සුගාන කරන බුදු වඩම්මකට කරා සුසු මනස පරපර කරලා තියෙනවා. මේ දේවල් බලන කියන මානසික සෞඛ්‍යයක් පිළිගන්නේ. ඒ සෞඛ්‍ය සම්පන්නයි. මිනිස්සුන්ට දැන් ඉලෙසිලා තියෙනවා. හැබැයි ස්ථිර වෙලා නැහැ. අරන්න පුළුවන්. යම් වෙලාවක හැදුවට පස්සේ ඉන්නවා නම් අපේ මම හිත දැන් බුදුමුඛයක් වාගේ ධාතු ගර්භයක් වාගේ ධර්මස්කන්ධයක් වගේ ඉන්න අපිට නේද ඒක නම් කුසලයක් වෙන්න පුළුවන්. මේ හදාගත්ත ඒක තව ඔද්දකින් කක්කුසි වලක් වෙනවා. නරාලක් වෙනවා. හැබැයි මේ පිරිසිදු කමන්න බෑ ආය කක්කුසි වලක් මේක නරනවා. මේ කක්කුසි වලට බෑ ආය පිරිසිදු මේක නරනවා. මෙන්න මේ වෙනස ලෝකයේ තියෙන මනුස්ස මනස තමයි. අර කිසිම සැකයක් නැහැ. කිසිම ලක්ෂණයක ප්‍රේතකට බුද්ධියකට මනුස්ස ඒකේ පරිණාමය තාමත් යොක ස්ථානක මේක දන්නේ නැති කෙනා කියන පුතර්ජනයි. දන්න කෙනාට කියනවා කල්යාණ සත්පුරුෂය. සුතවා ආර්ය සාරකෝටි. මම මෙලා තාන්තුත කතරවත් වෙනවා. හැබැයි මේකේ මගේ බුදු හිතක් කියලා තියෙනවා. ඉතින් තුච්චකට පරමාර්ථයෙන් ඉස්ලා කරගන්න එපා. ඒකට වෙන්නේ තවත් තුච්චිය. අයි ගොඩේ දුවා ගොඩාක් වශයෙන් ආරම්භ පුරහරන් කියන්නේ එපා. අයි කියලා නෙමෙයි. මෙන්න මෙහෙම ගියාට පස්සේ ඒක තමයි කරන ගියාට පස්සේ ඒ පුද්ගලයාට අවස්ථාවක් ලැබෙනවා මේ දෙකෙන් ඉංග්‍රීසි පැත්තේ වැඩි වෙන කෙලෙසිච්ච නීවරණ අඩු තත්ත්වයට පත් කරන්න කොහොම ප්‍රස්ථාන කරන්න ඕනද කොහොම අනුග්‍රහ කරන්න ඕනද කියලා කොහොම සත්‍යය කරු සලසා දෙන්න ඕනද කියලා ඒකට අරගෙන සාමාන්‍ය බුද්ධිය යකින් අපි එක්කම කරන්නේ. ඒක පුළුවන් මේක නනවා. ඒක සැරේට වෙනස් කරන්න බෑ. ඒ නිසා යම් කිසි කෙනෙකුට සම්මා දිට්ඨිය පහළ වෙනවා කියලා කියන්නේ මේ මානව හිත කියලා කියන්නේ ස්වභාවයෙන් භාෂ දෙකක් තියෙනවා. හැබැයි ඒක පිටකටේ ගැරවිච්ච මාර්ග ටිකක් තියෙනවා. ගැරවිච්ච ආරම්භක ක්ලේශ ටිකක් තියෙනවා. ඒ නිසා විපක්ෂයෙන් කතා කරන ගත්තොත් අනිවාර්යයෙන්ම ඒ වෙලාවෙත් ඉන්නේ අපායේ ඉන්න කට්ටිය කතා යනවා. ඒ කතා කරන දෙලේ සාධාරණයි. ඒක නෙමෙයි අහන්නේ. අර ඇක්චුලි තියෙන ප්‍රබහස් වෙන කතා කරන්නේ. මේවා කතා කරනකොට ඇත්තට ළඟ ඒකලා ඒක මාත්‍ර මේක කතා කරනවා. යා සංකල්පමය වශයෙන් තේරෙනවා. සමාධික්ෂාව සංකල්ප වලදී කාමච්ඡන්දේ කියන්නේ පිටින් කුණු කරට වෙනවා. මරණ පිටිය ගැන කතා කරනවා. මරණ පහ ගැන කතා කරනවා. ඕක තමයි කරනවා කියන්නේ. ආත්මසිම ලෝකේ දුකකට දැදගෙන අර පිටකට ගැන කතා කරගෙන චිත්තපටි හදාන පොත් ලියන රේඩියෝ කතාගෙන ඉතින් ඔක්කොම ගන්න. සාධාරණ දැකලා මානසිකයේ ගුණධර්ම පරිච්ඡේදය තියෙනවා. බුදු කෙනෙක් ලෝකේ ඉන්න බව ධර්මයක් කියන බව ඒකම කියන්නේ. කිව්වොත් අර මාත් කතා කරනවා. අපි ජනමාධ්‍යට අහුවලා ඉවරයි. ඒ කියන්නේ කාටවත් අතොසු දෙන්නේ නෑ මම ගැලවිලා ඉන්නවා කියලා දෙන්නේ. නමුත් මොන ජනමාධ්‍යයෙන් කියලා කරන්න පුළුවන් කුට කාර්යයේ බේන්ට් වගේ විතරයි. ඉන්ජින් එකයි බොඩි එකයි. ඒකේ තියෙන ධර්මයේ තේරුම් ගන්න භාවනා කරලා වහිනවා. ඒ අතුලතට ඉස්සරහ කාර්යස් විවාගෙන අතුලු විතර කරලා පස්සේ නීවරණයෙන් තොරලා කියලා දෙනවා ආවරණිකව. ආවරණස් කියනවා මේ ආකාරික தත්ත්වේ නඩත්තු කරන්න නම් කාම විතක්ක වෙනුවට නිකම් විතක්ක ඉන්නවා. කාම විතක්ක කියන්නේ මේ නැතන කියන ආශ්‍රය කාය මගේ දේවල් තියෙන එකට කියනවා කාම ගන්නවා. අපේ දේවල් තියෙන එකට කියනවා බල ගන්නවා. අපි දැන් දෙකට බැලුවා. උදේ ඉඳලා හැන්ද වෙනකම් හොඳ ගහගෙන මේ කඹරන්නේ එයා හැපෙනවද? කනකිනවද? නාසය පේනවද? මේ කට පේනවද? අසල විදිහද දෙන්නේ? එතනමද? මම ඉහළ දෙන්නේ මේ ඇහන පිළිවෙල පස්සේ මගේ දරුවන් ගන්න දෙන්නවා අම්මලා කරලා දෙන්නවා පවුලට දෙන්නවා මේ කනවල කරලා දෙන්නවා තාත්තට දෙන්නවා ඒක තමයි අපිට ගන්න. ඉතුරු කරගෙන හම්බ කරගන්න. ඒක භාග තණ්හා කියලා කියනවා පාඩ. ඉතින් මේ අරන් මීහරේ මැරිතරක් දැක්කනවා වගේ. අර පම්වලියෝ පරබාහිදී අපි ආරම්භනේ. අර මැරිතරත් කියන්නේ ඇදලා ගොම්මාලි පොඩි මැරෙන නැත්නම් නාකිච්චේ පොවේ ආය. මැරෙන වෙලාවට උදව් කරපු එකේ එක තමයකට උදව් කරා. කරන්නේ නැති එකත් එකක්. ඒ වෙනම කරලා හරි මොකක් කරලා ඒක නිසා දුර්ලභව සමාහකරලා ඒ කාම විතක්ක ඒක තමයි නිමක මඩගෝරු වගේ පෝෂණය කරන කාම විතක්ක කියලා. මොකද මල දෙන්නාට පස්සේ මලේ කරන්නේ නෑ වතුර කරන්නේ නෑ සුවඳයි ඒ විවරණ කාම විතක්ක. ඒ නිසා දැන්ම මේ දෙකම මට ගොමයි කාමයට කරන්න පුළුවන්. නික්ඛාම වෙන්න පුළුවන්. ඒ නිසා නික්ඛාම විතක්කයට පූර්වකට පස්සේ සම්මා සංකල්ප වලට පස්සේ යන සම්මා වාචාවට බලනවා ආවෙන් පරිසම්පදෝ මේ කාම භෝගී ඇසුර කරන්නත් එපා කාමී විවිධ අල්ලාහ් කරන්නත් එපා අල්ලාහ්ගේ ඉක්ක වෙනවා දීග හැන්දරකට කරේ මේ තමයි ඉතල කරන්නේ නරනවා හරි මම බය වේසි තුන කාමයට කතා කරනවා එක පැයක් ඒක මතක් නොකර ඉන්නවා ඒ නිසා නිකන් කරේ කියලා ඊටත් ව්‍යාපාද විතරක් මේ අපි හිතුම් පැතු වාර්තා රජිස්ටරේටි ලැබෙනවා අනිවාර්යයෙන්ම දූෂණය. දුර්ගම්බරතු කිවි මාගේ මේ හතර රටේ ජාති ආගම වලට සමාන. ඉතින් ජාති ආගම වල වලින් මිනිස්සු කරුවට ප්‍රශ්නයක් නැහැ කියලා ඒ කලින් ආන්දෝ කියනවා. ඒකම කියලා කියනවා කුරාණේ අන්නේ මුත්‍ය අන්‍ය දෘෂ්ටිකේ මුස්ලිමාවට ගැනීම සඳහා නරු නරුවට ප්‍රශ්නයක් නැහැ. එහෙම ආගමකට පතාගෙනට සරල කාරණේදී මුස්ලිම් කාරේ කරනොත් එයා හොදන්නට කිලිම වරන්නේ කියනවා කිලිම දෙවියන් අතරට යනවා. ඉතහන්තෝ මිනිස්සු වාසකෝටි. ඉඳලා සටහන් අවුරුද්දෙන් ඉඳලා පංචික වෙලේ ඉඳලා ලංකාව උත්තරෘෂ්ටි ජාතික කෙනෙකුගේ පාරට. සංදේශික කිවිසි එංගලන්ත පාරට. ඔක්කොම ලංකාවේ ලේචියෝ කස්කලලහන් ගුරු ඔක්කොම දේවකී වල බටකරන වන මම ජීවිතේ මම දෙන්නලා ඇසිලා නරාදී කියන භාෂාව හඳුන්වන්න ඇවිල්ලා ආරවල හඳුන්වන්න ඇවිල්ලා අතර කියලා හඳුන්වන්න ඇවිල්ලා අපේ කලවල තේ කෝපියවෝ සාරි වගේ ගිහිලා අපි භාෂාව පෝෂණය කිරීම උන්ගේ ලයිබ්‍රරි එක. අපිට කෝච්චි වලවල් හදන්නේ මේක තියෙන සාරි වගේ. එනි අපි දැන් තුන්දි ටිකක් යනවා. එමුටි කියන්නේ මොකක්ද කරන දෙන්නේ මේ බෞද්ධයා මිලේච්ඡා ඌට කිසි හිස්තරකාරයක් නැහැ දේව පිටි වලකට කරා. කොටියේ උඩ දාලා බයින්ට උඩ දෙනවා. එක පහනක්වත් දුර බුදුහාමුදුරුවනේ සත පහක් දගලන්නේ කිසිම කෙනෙකුට පහක් දගන්න බෑ මෙන්න මේ විදිහට කරලා ඒකත් ඒ කරොත් ඒ නේචර් නොබෙල් ප්‍රයිස් දුන්න සාමයේ වැරදගත්තු අපිට පිළිගාන මරණ පිටි ගහන්නේ යාදී මේ තරම් වහකෝලදී බෞද්ධය ඒ වගේ සමානකට අවාසනාවන්ත විදිහට නේද කරවන්නේ මුල්තරණ වෙච්ච ගමන් මම කරුවක් ගත්ත නියම කරන දෙයක ආවද බරගන්න රැවිච්ච මම බව ගන්නවා දැන් ඉවරන්න කැකේ තන්නේ කර මාරාන්තික වේලට ඒක තමයි මාරාන්තික කොහොම මාරාන්තික ඒක තමයි භාවනා කරනවා කියන්නේ යාපාද සාකච්ඡා අනුතරේ වනාසිතු වෙනවා ඒ නුදුදෙන අව්‍යාපාද සංකප්පේ වලපන් මම කිව්වා ඉතැල්ල කවුරු කෑවා අනිසංඥා ඔය පෙර කර කර්මකට වෙලා තියෙන්නේ. ඔහි අලුතෙන් කරවස් කරන්නේ. පාරේ අරමින් සතු මරණ යන්නේපා. අරසාව. ඒකට අවිහිංසාව. සතාවිංසාව, පරිසරවිංසාව, කොලන්නාක කරනවා. සීමා තමන්ගේ සරපිනිස මේ කොයි එක හෝ කරනවක් තමයි. විහිංසාව ඒක නුඹ අවිහිංසාව කියලා. ඒක තමයි තනකල්පවල. ඒ ව්‍යාපාර තනකල්පවල. ඒකම අභ්‍යාපාද සංකල්ප. හීංසා වෙනකොට අවිහිංසාව, කාමයේ වෙනකොට නිකාම සංකල්ප දැනගන්න පුළුවන් එයා කතා කරනවා. ඕන එනකොට 10ක් කතා කරගෙන ඉන්නවා. ඉන්නේ ඒකට පොතේ මොකක්ද දිනු කරන්නේ. ඔබ මොන න්‍යායපත්‍රයක කතා කරන්නේ එච්චරම ඇනලයිස් කර කර ඉන්න දෙයක් නෑ විශ්ලේෂණය කරන විදිහට කතා කරන දෙකෙන් කියන්නේ න්‍යාය බලන කේකාරක ඕගහන්නේ. ඒකා ලේඛම් සංකල්ප වෙනවා වචන. ඕනෙන් ආයේ රාජ්‍ය නාට්‍යයේ නැත්නම් මොකක් කරන්නේ මොකටද දෙක කරන්නේ කියලා මේ යන්නේ අකබඩ බලාගෙනද නැත්නම් අකත් ගහන්න මනින්ද නැත්නම් පදේ ඒක පරිස්සම් කරගත්තොත් මා කියන්නේ පැහැදෙනවා හරුවානේ ඉතින් පරිසර දූෂණය කරනවා කර්මාන්තයක් කරනකොට බලන්න ඕනේ මම මේ කර්මාන්තයෙන් කරන්න හදන්නේ තව තවත් බලාගෙන වාගෙන අරුමාදීතර හැදියා මරාණ කාගෙන හැදියන් කියන කර්මාවේ යන්නේ මේ මෙන්නගේ පඩලී කරගන්න කරන්නේ. මොකද විතර ගන්න කොට මාතෘකාවේ අපේ මහලි වැඩි දෙන්නේ. මම කිව්වා ඒකේ ඇටිවිටි කියන ඔතන මේ නියත තරම් ප්‍රමාණයක් තමයි බඩේ කියන්නේ ඕක රකින්න ඇවිල්ලා නැහැ. ඔච්චර නටනවා. භාවනා කරන්න වෙලා නැහැ කියලා ආ බණක් කරන්න වෙලා නැහැ කියන තරම් උච්චම කල ගන්නකොට බලන්න. අර නොකරන දෙයක් නැහැ නේද? ඉතින් කර්මාන්ති අනුකරණ විවිධේ කියලා බඩක් කටේ උරුලි පල්ලයක් බඩේ මුලි ඉන්නකොට මුලේ එකම වෙනවා. අපි දැන් කල්පනා මුලේ පල්ලය විතර. ඉන්නකොට කියන්නේ ධාමයට බොහෝම කරන්නේ. මුලේ පල්ලේ ලැබෙනා සම්පූර්ණ ලොකුම භාවනා කරන්නේ ඒක මම කියවා වෙන අසලාන්නවා මම කියනවා ප්‍රමාණ ධර්ම දේශනා කරා අපේ තම අප්‍රමාණ ධර්ම දේශනා කරන්නේ උන්වහන්සේ ප්‍රමාණ ධර්ම දේශනා කරේ බලාම ඉන්න ප්‍රමාණයට අර ඉතිසා කර්මාන්ත හදාගන්න මේ අපේ ආකල්ප වල හැදෙන්නේ ඊට පස්සේ ජීවන රටා ඊට පස්සේ ඒ සමාජීය මම මේ කාර්යයේ සූලංගයන්ට කරන්නේ මෙතන ධාරිමාන හම්බ කරගෙන උදේ ජීවිතාවකේ යකිනවද කියලා මේ ටික බලන්න ඇතුළේ හිතනවා මේ බුදුහාමුදුරන්ගේ ආශිර්වාදයෙන් යකින්න පුළුවන් නේද මේ ටික තමයි හරන්න නැතුව අපේ වෙන නාගෝ වල ගණන් කරනවා කියන්නේ මේ ටික හදාගන්න તો කවුරු හිතනවාද මේ කවුරු වල ආශිර්වාද කරන්නේ නැද්ද කියලා මේ ඕනම කෙනෙකුට ඕනම වෙලාවට කියනවා ඒ වාගේමයි ආත්මන භාවනා කරනකොට ඕනම කෙනෙකුට තේරෙනවා සාධිර කියලා උපකරණා කියලා. මේ ආන්දෝලන වෙච්චි নানা ප්‍රකාර දෙයක්. নানা ප්‍රකාර සම්බන්ධයි. নানা ප්‍රකාර විදිහේ. මේ ආපු හිතවිල්ල පාසා අපි නායකිත්නා වාගේ. මේකට දඟලලා කාම විතක්ක ව්‍යාපාර විතක්ක විහිසාවිතක්ක ඇතුළු ඒක තමයි අපරාධය. මේ පාරේ තියෙන දේවල් වලත් ඒක ගැටීම. මයන් තිබුණා වගේ අපිට කාම විතර ව්‍යාපාර විතර විචාර විතර පාර වෙනවනම් යන්නේ තපාරේ ඉවෙන කීපක් නේම බරවොත් යන්නේ තපාරේ. මේ කිරීම හම්බවෙන්නේ සාහන කරලා තියෙනවා කියන දෝම සූත්‍රයේ. යම් කිසි කෙනෙක් නිමිත්තක් ගත්ත අනුව්‍යංජනයක් ගත්ත හිතකින් මරුණොත් ඒ කාණ්ඩෙන් අපාය හෝ තීසනාකට පිටේ. බාහම චිත්තක්ෂණය මොන හරි නිමිත්තක් ගත්තොත් මොකක් හරි අනුවියදනයක් ගත්තොත් ධර්මවාද අපාය. නමුත් මේ වේන වේන දේවල් වලට උඹ වේනවා කාටදේනවා නරක හසේනවා. මේ නිමිති ගන්නෙ නැතුව මේක නෙවෙයි මම බලන්න ඕනේ. මම අර පටන් ගන්නකට මූල කරනවා. ඒකයි මම කරන්න ඕනේ කියලා. භාවනා කරනකොට මොන දේ වෙනවා මොන අරමුණ මොන නීතියව අන්නර කලින් දීසගත්ත අපේ මූල කර්මස්ථාන කායන විපස්සනාව. ඉතින් මේක ගත්තොත් අපි කරන්නේ ඉතින් හිත ගිහිල්ලා තේන මේකේ වෙනුවට මූල කර්මස්ථානය දානමය කරනවා. මූල කර්මස්ථානය කාරෝලක් කරනවා. මූල කර්මස්ථානය රැකුමක් රැකුම්පලක් කරනවා. ටිප්පලක් කරනවා. අනස්ති ස්ථානය කරනවා. කොහේ හිතන්නේවත් වෙනවා මෙච්චර භාවනා කරපු ආන්තුකේ මුත්තසතියක් කරගෙන මැරිච්ච කෙනෙක් ගන්න මතවලපත් වෙනවා ඒක අපිට තේරෙනවා නම් ඒ වෙන දේ ඒ নানা ප්‍රකාර බහුරූපෝලක් වෙන්නකොට ඒක මේ නිමිති ගන්නතෝ නියන්තන ගන්නතෝ අපාය පාරයි තීරණ ලෝකේ පාරයි ඒ වගේ නිමිති නොගැනීම සාධි කරන්නේ ආහාරතරද පණ ගන්නලද මූල කර්මස්ථානද අඬාලා යාපු වෙලා බැගෑරලා නැතෝන කරකට ආගියෝ අපිට තියෙන එක ඉවිලෝකෙට යන්න රසෝගේ නැත්නම් මාර්ගයකට එන්න පාරක් ඉන්න නිසා කවදාවත් දේශනා කරනවා යන්ගේ කෙනේ සෝතහනුදාන ධර්මා වචසා පංචිකාන ධර්මා මනසා දෙක්ඛිතාන දිට්ඨිය සුප්පටි විද්ධාන මේ ජීවිතයේදී අපිට බුදුබණ ඇහුවා නම් හිතේ තියාගත්තා නම් ඒ වචනාර්ථ තේරුම් ගත්තා නම් අදගත් අර්ථ ධෛර්ය මනස විමසා ගන්නවා නම් සමාධිය කියලා ගන්නවා නම් ඒකේන මරණයම නියමිකාරය දැන් අපිට තේරුම් ගන්න වෙනවා බුදුබණ අනිකාරය ආන්දෝලනකට කරලා ඉන්නේ මොකද්ද බුදුබණ පුංචි කරන්නේ කොතනද මේක 84000 ධර්මස්කන්ධනේ. ඉතින් මුළු ධර්මස්කන්ධේම අහලා මුළු ධර්මස්කන්ධේ හිතේ යන මුළු ධර්මස්කන්ධේ දිනු කරලා මුළු ධර්මස්කන්ධේම විද්‍යාත්මක අපිට මේ කිසිම මොකක් කරන්න බෑ. ඒකට හිතේන මොකක්ද මෙතන ධර්ම විනී කියන්නේ තේරෙනවා. තේරුම් ගන්න කාරණාවේදී එහෙමද අපි ඉඳලා වැඩ කරනකොට මනස අරසාව පිළිද කොතරම් තනක් තිබුණාද අනාගතයේ මේ කියන්නේ සම්මාදිට්ඨි උපරිලවම නෙවෙයි. කොතනකවත් කෙරුණා ආයෙත් වෙච්චලා වැඩි. ඒ නිසා හරියන්නේ ඉන්නකොට මේ යෝගාචරය මානසිකාරයේ යොමු කළ යුත්තේ මොකද කියලා නැත්තම් ඉනේ දේත් එක්ක බලන පටන් අරගත්තොත් වතුරක පාර වෙන පාසි වගේ සල්වි නවලෝලන ඔලේ මොකද හරි නැහැ. භාවනාට යෝගාට දැනගන්න ඕනේ දාන හිතේ ඇති. නඩලද අවස්ථාවේ මූල කර්ම තාන්න ආනාපානද නැත්නම් මම ඉන්න මෙතන මම දැන් මේකේ නම්පක්. නම්පක් කරගෙන ඉන්න වෙලාව වැඩි වෙන්න වැඩි වෙන්න අපි සමාධිය ඍජු කිරීමේ ව්‍යාපාරයට යනවා. ඒ වෙලාවට එන අකිවාරතර වශයෙන් එන අමතර අරමුණු ගැටුණොත් ඒ වගේම කළොත් ඒ කාන්තේ කාමීනක ව්‍යාපාරයක විචාරයක වැඩෙනවා. ඒකෙන් පුළුවන් තරම් කාන්තාරයෙන් වල වැළිුණා කියන දේ වෙනවා. මොහොතේ ඉන්න කෙනෙක් උනාන්ති වේදනා පොළවේ ඉන්න කෙනෙක් භූමි කම්පාවෙන් වේදනා වගේ ඒක එනකොට මූල කර්මස්ථානේ සමු වෙනවා. මූල කර්මස්ථානේ පිට වෙනවා. ඒක නට අරසාවක්, ක්ෂේමයක්, අපරයක් පිළිපාරතියි. ඒ විදි පාඩක අර මාකාර විදියට අපිට මනුස්සත්වයට කියලා විදිහක්. ඒක දුරුදන් කරන්නේ සතු පාඩකෙන්. අගදන්නේ සතියේ නෙවෙයි කියලා දන්නවනේ. දැනගත්ත ගමන් මේ යෝගාචර කරන්න කියන්නේ නැවතත් ඒ සතිය පිළිගන්නට පදනම් කරගන්නවා නම් අරමුණේ හිත පිළිගන්න මිස සතිය ගැනීමට හේතු වෙච්ච ඒ වගේ ආහාර කරක් කරන්නේ ව්‍යංජන ආව්‍යංජන ජාතක බල බල ඉන්නේ. බැලුවොත් අපායේ ඒ වෙනකොට සතුට්පාදී කරගත්තා. අනුමිත කරගන්නවා. ඒ වගේ දුමාකාර ඉක්මනට අසතියේ ඉඳලා නන්නත්තර කරගෙන ඉඳලා විචිත්ත මනසේ ඉඳලා ඥාන සත්‍යයට එන්න පුළුවන් කරන කිසිම වෙලාවක සුපමාකටකින් ගන්න බෑ. කිසි වෙලාවකට භාවනා නිත කරගන්න. ඒක කණි භාවනා කරලා කරලා කරලා. ස්ථාවර කරගන්න ඕනේ. මේකෙදි හිත පිට රැඳී හිතාන්වත් කොච්චර දෝ හිත පිට. යන්න වෙලාවෙම පරීක්ෂා කරන්න. කොච්චර හිත පිට ගියත් කොච්චර වෙලා මිල තේරුම් ගත්තා. නැවත මූල කර්මස්ථාන ගැනීමේ හැකියාව. ඒකට ධර්ම පිටිය කියන්නේ. ඒක අපේ දුරවෙන්නේ. ඕනම වෙලාවක පාරකට ගියයි කියලා දැනගත්තාම පස්සේ අපි කරන්නේ මොකද අපි පාරකට ගන්නවා. ඒ හැකියාව තමයි අනුදී අපි ධර්ම සාකච්ඡාවලා වින්නා කරේ. පළවෙනි ඉතිේ තිබුණා මාර්ගික බලන්න මේ වර්ණ මේ මේ තරහ මේ මේ නිමිති උදවා පහළ වෙනවා මේකෙන් කියන්නේ. ඉතින් මේ භාවනා කරනකොට මට මේ අකල්පිත දෙයක් වගේ ධර්ම කාර්යතාව වගේ එතන පුරුෂයෙකි මොනක් වගේ දැක්කයි කියලා කියන්නේ දැක්කම දේවල් නෙමෙයි කියලාම ඥානය කරගෙන අන්‍යයන් කරගෙන බොහෝ කාලයක් ගිහිලා. අපවරම් ගැනීම මූල කරකම් කරන ගැනීම පහුවෙනවා. අන්න ඒ වෙලාවක මම හිතුවොත් නේ අර දැකවුනේ කියලා. නමුත් දැනගන්න හිතන යෝගාවචරය මේ කරන්නේ කීවා කුසලේවා. මේවා පෙන්වන්නේ මම සතිය කරන්නේ. අන්තරගමී තණ්හා ආසා ක්ලේශ මාර්ගසේන විහිසුණු රුතු වේතනවා නොද අවරන්නේ නානා ප්‍රකාර වේසනවා මොකකටද මේ සතිය කරන්න යන්නේ ඒ වගේ විස්තර බලනවා කියන්නේ මායාවේ පක්ෂය කෙලස් වරන ඒක දැක්කට නොදැක්කා වගේ පාන ඒක ඇහුනට ඇහුනා වගේ පාන ඒක දැනුණට නොදන්නා වගේ පාන වෙනුවට හැකිනම් ආය මොන කරනක් ගන්නවා ආය මොන කරනක් ගන්න මේක වලක්න්නේ ලෝකේ නෑ තියෙන බින්දලින් පානායි ඔබ මේ දකින දකින දේවල් ව්‍යංජනා ගැන තණ්හාව බලනායි ඔබ තණ්හා විද්‍යාවට නැත්නම් ආවෝ පහකට ගන්නවා කලින් බිහිවීම කරලා පුදු කරපු කෙනෙකුට බණ කියනකොට කමකට බුද්ධ කරනකොට අටලහඳු තියෙනවා. ඒක නෙවෙයි නම් භාවනාවේ කියලා කියන්නේ කොච්චර බණ්ඩා සූත කරා. කොච්චර කියලා දුන්නා මේ ධර්මත්‍රිත්‍ය පහර වෙනකන් සුතා දතා පරිත්‍තා මනසාම විකීතා දිට්ඨිය උප්පටි දහා කියන විදිහට මේ මේ බණ ඉගෙනගෙන මේ හිතිලා මෙච්චර භාවනා කරලා ආවේ මූලකත් මතක හඳුන්ලා දුන්නේ මොකද කරන්නේ තරමෝමිට මානසික දුකක් හදලා දුන්නා. ආයෙත් ආසන පාරෙන් කියනකොට ෂේම භූමියක් වගේ. විදුලිවල ඉන්නේ කියනකොට පහකරයක් වගේ. ඒකකට අරසාව ඕන මොකක්ද නැත්නම් වගේ. අන්න ඒ දේ දුක කරගන්නවා. ඒ දේ තේරුම් කරගන්න බැරුම අපාය යන්නේ නිවිලෝකයට යනවා. ඉතිහාසිකන නිවිලෝකේ ගියාට අවස්ථා හතක් තියෙනවා කියන්නේ. ඒ සෝතාන් දත්ත සූත්‍රයේදී තමන්ගේ වැටෙන්න ඉඩ තියෙනවා. මම මේ මැරෙන වෙලාවේදී මේ නිමිත්තක් කරලා අවින ඒක අල්ලපු නිසා මම මේ දිවිලෝ කියන්නේ. නමුත් මේ නිමිත්ත ඉක්මවල නිමිත්ත විවිධ මූල කර්මතරය දැක්කම මම ඒ වෙලාවන නිවනට පාටි වුණා. කියලා තමන්ට වැටෙනවා. භවනා කරනකොට නානාකාර අරමුණේ ස්වභාවය. ඊ අරමුණේ ඉන්නකොට නැවත මූල කර්මස්ථාන කරමින් මේ ලක්ෂණ වල සත්පුරුෂය කියන්නේ. සුතවාදී ශාවකයන් කියලා කියන්නේ සද්ධර්මයේ කියන්නේ ඒ මොන මේ දේන දේවල් බලලා කතා කරගෙන ඉන්න තමයි පුතර්ජනය කියන්නේ අන්ධ පුතර්ජනය කියන්නේ අසත්පුරුෂය කියන්නේ ඒ නිසා මේක පොඩ්ඩක් අපේ ව්‍යාකරණය හදාගන්න සංකල්පය හදාගන්න ඕනේ වෙනුනට බලන්නේ ආ නොපෙනුනත් මූල කර්මස්ථානේ බලපාන ඇහුනට අහන්න එපා ওই දේවල් ඒ පාඩුදී ඒ කතා අහන්නේ මොනවද උඹට ලේකි කියලා දුන්නේ කියලා තමයි කියන්නේ. නානාත්ව ගැටි නානාත්ව දේවල් කියන්නේ. භාවනා කරනකොට මේ අපලෙමින් කනගාටුල කරා. එතන කන්නේ සුදුසු හොකේ නැහැ. එසින් ගන්න මංගල සූත්‍රය මේ සියලුම මාර්ගවලදී අපිට කරන්නේ එකම දේනවා. ඒකට පෙරපිච්ච මූල කර්මස්ථානයක් නෙමෙයි. පෙරපිච්ච අරමුණක් වර්ධ ඒක. ආසන වෙලා තියෙන්නේ මේ පිළිවිච්ච මුල කර්මස්ථානයේ නිලසන් ඒකාකාරී පිළිපද ඒක දාලා මේ සංකාලි ගැලප වෙනවා හරිය ලක්ෂණ කාර්ය ගැලපනවා ගෑනුණක් පේනවා පිළිමුණක් පේනවා ඒක කියන්නේ ආන්දෝලන දෙකකට කතා කරලාම දැන් මම කොතනද ඉන්නේ ඉලේ අතර මම අපායකට ඇටලා ඉන්නේ පැහැදිලිව මිහිත ගත්තා යන්නේ ගත්තා පැහැදිලිම කියලා දෙනවා එක්ක අපාය නැත්නම් තිසරණ. මේ හන්දිමේ කියන මේකට පිටරේ සමාන ලවල විසුන් අරගෙන කප්පන් කෙරෙවයි. මේ භාවනා කරන එක නාටකම මේක මනෝ කරන තේරෙන්නේ. ඒකම භාවනා කරලා නැතිවොත් මනෝ විද්‍යාවට මොකද වෙන්නේ? අම්මට ලෙඩ වෙච්චාම මොකද වෙන්නේ? පිළිගත්තාම අපිට මොකද වෙන්නේ? අපේ වස්තු ධර්මතර ගන්න යා මොකද වෙන්නේ? අපිට බාහිර දිනුවක් පිළිකාවක් කියන මොකද වෙන්නේ? කියනකොට බැරිම අලෝක දුනියන. බලන්න පොඩ්ඩක් පිළිකාවක් මාස දුන්නේ ඉන්නේ මාර්ගයක්. ඒකම ධර්මයෙන් කරන්නේ. ඒ නිසා තමයි මම මාර්ගීවා මනෝහෝදන දූපතරක විද්වාන් වහන්සේලා කියන ආයන් වලසලා මම දැන් මේක දෙවිතර ගන්න. පොඩි තමයි වල කොහොම විදේශ ස්ථානයක් තියෙනවා මේ කාය කොහොමද පොඩු වල තියාගන්නේ. යුද්ධිදී අමාරුමයන් බංකරයක් තියෙන නිල තමයි ඒක අපව වරේ. ඉතින් මේක තමයි අපට කරන්න ලක්ෂණ. ලක්ෂ කෝටි වාරයක් මොන පැත්තේ ජීවත් මේක තේරුම් ගත්තේ නැති කෙනාට ඔය සුපාතතා පරිචිතා නසමවේකිතා විද්‍යාවකට විදාගෙන වෙලා උනානම් එදාන කොයි තරම්ම තරුණ මම දැන් මෙතන කියන ගන්න ඕන කෙනෙක්. ඒ දේශී කියන කෙනේ මම කියන්නේ භාවිත මනසක් ඇති පුරුදු කරපු කෙනෙකුට. මම මම හොඳට ඒක දන්නවනම් ඒකයි අපි භාවනාවේ සුද්ධ කරගන්නවා කියලා බුදුරජාණන්සේගේ වචනේ අනුව අනුව ධර්මංශලා පසුකාරීව සදාහන් කළා දුන්නා ඒදී ඥානීය සරණාගතෝ විපස්සකෝ බුද්ධ ශාසනයේ අන්තස්සාසෝ ලද්දපතිත්‍රෝ මේ ඥානේ අතිවිමුක්ති විපස්සකේ කිනාන යා බුද්ධ ශාසනයේ අස්සතිලක් ලබකෙනේ ප්‍රතිස්ථාවක් ලබකෙනේ නිහිත ගතිකෝ ආයපාය ඒ කියන ධර්ම තීතියන වෙන දේවල් ගැන කතා කරන්න ඉඳෙපා. නැවත නම් මේක අර නිෂ්ක්‍රීය කරන ගැනීමේ හැකියාවන් සම්පූර්ණ කරනවා. වෙච්චි දේවල් චෝදනා කරලා ආයෙ තමයි මේ මෙයන් මේ දරුවා කරන්න ඕනේ. මේ දෙකේ පහතරලම ඉන්නෝ දෙකොල්ලට මොළම පාන්නේ. ඕනෙම කරකවල චාවන මට බැරි මම හිත නරකා. ඉඳගෙන ඉන්නවා ඉඳගෙන ඉන්නවා සක්මන් කරන වෙලාවන සක්මන් විදියට කරනවා. දක්නට ඒක නැත්නම් ආගම දාන මේ ආගම බව දාන බව වර්තමානයේ ඉත ගැනීම උද්දේශනාන්තේ සඳහන් කළ තියෙන භාවිතනාවක් කරගෙනකොට තොක්කක් කරලා ළමයේ දීවම ආපහු ඉත ගැනීම කටයුතු වේසි යාට විශාල අද්දමයක් සිදු වෙනවා කියලා මම මේකෙදි මුතිකල් පහගෙන ගිහින් මම මේ දකින්න දේවල් වලනේ මනම්මන කතා කරලා විදපල කරගෙන යන යන දහම් කියන බල බලා කි ඒකනේ මම ඇතරුනේ නමුත් මට නිපැට පැටලෙන්නේ නැතුව ඍජුමාවට යනවා නම් අවේනිසාවට යනවා නම් මම දැන් ඒකා මේ සත්‍යයේ කියන ප්‍රායෝගික නිවර්තන අප්‍රමාණයේ කියන අප්‍රායෝගික නිවර්තන සීලවල හොඳට සාරසීල කරන සීල කියන වාඩි වෙනවා මේ මම මේක ඉන්නවා කියන භාවනා මුලත් උත්තරයි මැදත් උත්තරයි නිවනට යන්න උත්තරයි මුලත් විතරයි නැලත් විතරයි අරත් විතරයි මෙච්චර දැනගත්තා අපේ හිත පිට යනවා කියන බුදුහාමතර පාරකට නෑ. අපේ හිත ගිය කාරණා දෙක නඩුව කරගන්න යන්න එපා. හැප්පෙන්නේ එපා. ආසම හිතකට ඒක පුළුවන්. පරන්න තියෙන සතිය ඉවර වෙලා තියෙන සතිය අතල බෙදලා අවිචිතේ කෙලෙස්. ඒක තමයි අදහන මට ලැබෙන්න පුළුවන්. ඉතින් පැහැදිලිව පේනවා යම් කිලෝගේ සති භාවනාවට ප්‍රතිපලයි කියලා කියන්නේ මොකක්ද කියලා ඉඳගෙන ඉන්නකොට තේරුම් ගන්න සක්මන් කරනකොට තේරුම් ගන්න කරකට බලකට යනකොට ඒකට අතනම මොකක්ද විලාසම කියන එක ඉඳ ඕන විශේෂයක් වෙනවා. අර චාන්දුකහකට දෝෂුකහකට මොහොකහකට ඉතිරි එන්න පුළුවන්. රූප පේන්න පුළුවන්. සද්ද හෙන්න පුළුවන්. නරක පහක විඳින්න පුළුවන්. එතකොට හිත නානා කරලා අර්ථකථන විදි ඔකටේ කතා කරනවා. තන්ත්‍රවල ප්‍රපංච කරනවා. වාග් බහුලිය කරනවා. උන් බොත්තසෙන් බලාට ප්‍රශ්න. මේ වාග් බහුලිය හෝ ඒ කතන්දර විදිෝ ප්‍රපංච කරන්නේ නැහැ අපාරේ නෑ. මේ වේලාවෙදී මේ කතරකින් මේ නැණියව දැකලා ඒ වෙනුවට මොනවාක්වත් තාන්නේ කියලා කරනවා. ඒ වෙනුවට ලක්ෂණ කියන මම ඇවිදින්නේ ඉන්නේ කියලා දන්නවා හැබැයි කනවා ගන්නවනේ අර කතන්දර දෙකේ මේ ආපව ඕල ගන්නක් ගන්න බැලුීමේ මොහාවේ බලක් ගන්න පුළුවන්කම තියෙනවා මේ ප්‍රොෆයිල් එක නිර්මල කරනවා ඒක නික්ලේශී කරනවා මේ ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් වෙලාවේ ඉක්නන්නතර වෙලාදනවා ආපව හිත ගැනීමේ ක්‍රියාව අපදු අරමුණට හිත ගැනීමේ ක්‍රියාවලිය මාර්ගාවකින් හම්බ වෙච්ච දෙයක් භාවනා කළා මම මේක පුරුදු කරන්නේ පිරිසත් එක්ක කතා කරන්න කය බොල්ලක නතර කරගන්න. ඒකල ඒක කාරණා දිහා බලනවා. අරමුණේ ඒකාග්‍ර වුණා. මේ විදිහට සත්‍ය වේදනා හිතෙන්නේ ඒක මට වලක් කරන්න බෑ. අප්‍රමාදීව ජීවනකොටම දැනගෙන ඒක මනින්නත් ඒවා කිරණත් ඒවා දීක බලන්නත් ඒවා අන්දන සංකල්ප කරට එක බලන්නත් ඒවා ආපහු අරමුණ ගන්න පුළුවන්. අන්නේ ඒ වැරදි වෙලෙදී බුදුරජාණන් කියනවා මාර්ග පරාදයි. බුදුරජාණන් කියනවා අටෝ ගන්නේ කියලා. ජීවම විතර කතා කරන්නේ බුදුහාමුදුර පරාදයි මාර්ග පරාචකයි කෙලස්. මේ මේදී ජීවුම් ගලට පස්සේ ඒක නම් කියනවා කලින් කිව්වේ චුල්ලෝතාරණ කියනවා. සුතවාදී සාවකෝ කියනවා. මේ සාධනේ නීත ගති කට්ටිය කියනවා. අද්දස් දාත ප්‍රතිෂ්ඨා ප්‍රතිෂ්ඨාවක් ලැබුණේ හැමක් පිටියෙකට තියෙනවා. ඒ නිසා කෙලස් නැතිවක් නෙවෙයි කෙලස් සමාදම් වෙනවා. කෙලස් වී වර්තමාන මොහොතයි කියන දේ දුන්නට පස්සේ පුළුවන් තරම් වර්තමානව සමාදම්. මොහොත වැළවලන්න පුළුවන්, සිටිලි කරන්න පුළුවන්. වැළලි ගියාට පස්සේ පොඩියම ආවේ වැළලි දෙන්නම් කරගෙන වැළපාර පාරේ ඉන්න පුළුවන්. ඕන්න සිටිලි කරන්න. සිටිලි කරුවොත් උද්පාක්ෂිකාරී සද්ධාර්මය සතුටා වෙල්ලෙල්ලම් කරන්නේ මාන පාක්ෂිකයි කෙස් භාවනා කරලා නෙමෙයි මේක කරන්නේ ඕනම දෙයක් භාවනාවේ සමාධිය කියන්නේ මේ එකම පෙන්නකොට මේක ස්වરૂපේ බලන්නේ මේ වැල්ල තමයි වැල්ල තමයි දෙලං කරන දේවල් තමයි නමුත් මම දැනගන්නේ මොකද මේ මාර්ගයේ පාෂය ඔත්මන් මාර්ගයේ මාර්ගයේ ඒක පොඩ විනිවිද කරලා ඉන්නේ. ඉස්සේ ගන්නකොට නිකම්ම බලාගෙන දැනෙන්නේ නැහැ. නමුත් විලාසනහන් පා බලන් ගියේ කොට නේද? මර ගියේ කොට නේද? මොකද අපිට ඕන ගොතු ගන්න වෙලා. තරමල මල කන්න. මොකද තේරෙන්නේ නැහැ කියලා කියනවා නම් ඕන තරම් කියන්න බැහැ. තේරෙන්නේ නැහැ කියලා කියනවා නම් දුර නැහැ. ඉතින් දරාගෙන නැහැ, වචනාර්ථ තේරුම් අරගෙන නැහැ, මානසික විමසනා නැහැ, විචක්ක ප්‍රශ්න. ආනන්ද වෙන සරකලා. තාම ඉන්නේ අර බාහිරදී නේ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ මේ ආකාරක වලට මේ අපෝ අනිවිද කම්බරන දාසෙක ඉතිරි. ඇතුළේ තාමත් තියෙනවා. ඒ ඔක්කොම ඉඳලා ඕනම ඉරියව්වක ඉන්න. නොන යස්නේ කරතුනා. මේ මාත දැන්නක නිනා හදාගෙන එළඹෙන්න පුළුවන් ප්‍රමාණ ඕනම වෙලාවක මේ ජීවිතේ ඕක කියාවේ අනිත් දේවල් කරගෙන අලු පාට නිසා සෝසුදු පාට නිසා මෞෂ නිසා මම පාට නිසා මට බබා දෙන්නේ කිම නිසා নানা ප්‍රකාර සාක්ෂි ඔය කොහොම ආවද සංස්කාරයේ දේශනා කරනවා මිනිහත් කරනවා අම්මා අප්පත් කරනවා මල්ලිත් කරනවා පිටක් කියනක රෙද්දක් ඇති විලා ඉතිසාරී කියනවා. ඉතින් හෙළුවේ යන්නේ කිව්වේ නම් සතිය පිළිබඳව කතා කරලා ඒක නෙමෙයි සතිය මිනිහාව නෙවෙයි සතිය කියන්නේ දරුවාව නෙවෙයි සතිය කියන්නේ අම්මාව නෙවෙයි සතිය කියන්නේ සහෝදරයාව නෙවෙයි සතිය කියන්නේ කාමතුර නෙවෙයි සතිය කියන්නේ කින්නේ නෙවෙයි සතිය කියන්නේ ඔක්කොම විශ්ලේෂණය කියන්නේ ඒකනම් දෙලින්ම කාර්යය කරන සතිය ඕනම විද්‍යාවෙන් නැහැ ඒක විද්‍යාවෙන් නැහැ ගැලවෙනවා එදි ගැලවෙනවා ඉතින් ගුරුවරු මේක සතිය බබලා දෙන්නම යාකෝත් එක්කම වතත් වැඩි කරනවා පිළිගන්න පුළුවන් මේ විකමතාවේ කිසිම කටාචාරාවක් දාව දෙන්න දෙන්නේ නැත්තම් ඒක අනුර දෙීම වලට නම් ජීවව කිව කියන සතුටක් තියෙනවා කිව්ව හරි ගියා අපිට ගැලවෙන්න ගන්නවා ඉතින් ගැලවිච්ච දවසේ අනේ අපිට දෙවිදී බැලුනාගෙන ඉතින් ගැලවිලා ඉතින් කොහොමද හදේ මේකම වෙන්නේ කියන තරමක් නැහැ ඒ නිසා මේ දැනට අපි කියන නිදාසල කරුණු නිකන් බහිලා විතරයි. බහිලා. ඔබ බහිලා කියන්නේ. ඔබ කීයක තාරම නැහැ. මේ හැම වෙච්ච වෙලාවේ අපි මේ විදිහ කරගන්න වෙනවද? අල්ලුගේ ප්‍රශ්න, බබාගේ ප්‍රශ්න, ඊළඟ බඩේ ප්‍රශ්න, කටේ ප්‍රශ්න, ඉන්නේ ප්‍රශ්න කියලා කතා වෙන්නේ. ඒ කියන්නේ මේ මනස කවදාකවත් කෙනෙක් දෙන්න ලබන්නේ. ත්‍රිපිටකේ බලනවා නම් ඒ හැම දෙයක්ම වෙලා තියෙනවා කියන අවස්ථාව පොතේ තියෙනවා. ඊට ගැඹුරට යන්න ඕන කරවන ජාතක කතාවල කියවනද අපි මෙලේ බරපතල විශ්වයේදී අධිෂ්ඨානය කරගන්න නැතුව පොස්තරවන්ට කියනවා. අපි හිතනවා මේ අපිට විතරයි මේ ප්‍රශ්න ආවේ. මේක කියාගන්න කෙනෙක් නැතිවම තියෙන්නේ තියෙන ප්‍රශ්න ටික අහු කර දෙන්නේ. මේ බයිලා කතා. අපට අනුසුද්ධ කරනවා කියන්නේ බයිලා කියන්නේ. ඒක මොකද ඇත්තට මේ කියලා දෙන්නේ තේරෙන්නේ නැහැ. ඒ නිසා දුරු සාමාන්‍ය සමඩා සූත්‍රයෙන් බයිලා කියනවා ගුරුවරයා සීල 100ක් බලනවා. ගුරුවරයා කියන්නේ ළමයා මොකටද දීලා ගන්න ඕනේ කොහොමද ඒක විස්තර කරන්න ඕනේ කියන තීර කියලා ඒකට ඉන්නවා. ඒකද පාරවතරෙන් පිටතින් සුපෝර්ට් කවදා අදහසක් තියෙනවා. මම කන්නත් දෙන්නේ නැහැ. ඒ සම්බුදු කාරණාවල කටයුතු කියන්නේ ලෝකේ. මේ ආහාරයන ගුරු කාණ්ඩල ගැන අස්තර විතර කතා කරන්න පාගන්න වෙන්නේ. ඒ ගුරු කාණ්ඩල අස්සේ ආයෝල බලනවා. පුළුවන් විදියට. ඒකට විතරක් කරගන්න. මේ මතකලන් කියන්නේ පරිවිතු. කියන්නේ ඕන රස්තියක් තියෙනවා මම මේ දැඩිව දෙකට එන්න පුළුවන්. ඒක අපේ හැමදාම සුවිශේෂී ජීවිත මුත්‍යක්. අපි ඒකේ විඳා ගන්නවා ආරම්භ කරනවා ඒ නිසා ඒ දෝතන් ගත සූත්‍රයේ කරවටන සඳහන් සමහර ඒකම කලාකාරයන්ට කිසිමනා තේරුම් ගන්න අවශ්‍යකම් සිතරලා තියෙනවා. බාහිර කළා තියෙනවා. නිතරම මහානකරන මේකට අපේ පංචමය. එලක අද ද්වේෂ කරනවා. අද තරන් නොවන කර. නැජයි කියනකට කන මේ ඕනේ නෑ. අපිට ආයතන කාර්යයක්. මම ආයෙ කාරණා බලන්න මහානකරන ස්ථානවල තියෙන මේ කාර්යය ඊට පස්සේ අනන්තම රටේක වෙලාවක් එතකොට බොහෝම සීක්‍රේ සමීපේ වෙනවා. පුළුවන් ඒ ආනන්ද හොඳටම තේරෙනවා. අර වල භූත කතාවක් විදිහට කතා කරන වෙනක ඒ මොකට මොන කරකට ආනියොත් අපි දෙක සකස් කරනවා. එහෙම නැත්නම් බුදුරජාණන්ගේ සනාතනයේ දේනිකා ඉඳන්දී ඒකමකට ස්වාමීන් වහන්සේලා වලින් වල දේක සභාව කරගෙන තමයි බලන්නේ. දැන් ඉතින් කීයකට විඳිනවා. විවිධ ආකාරව විඳිනවා. අක්ෂරාවේ ඉන්නවා ඔක තන්නේ කර අපායක් ඕකට අමාරුවට ඉන්න අමාරුල සතිය කියනවා කියන්නේ ඒකකට මේ මේ නිකන් දෝපුත් වෙන කල්පනා නෙවෙයි දැනෙන්නේ නම් අවු ඉඳින් දැකී කියලා කරලා කාමයන් කරලා ඒක භාවනා කාර්යය මම මේ උපකරණ වල කරන කටයුතු වෙදී මම මේ ඒ කියවන දෙවෙනි අවස්ථාව හම්බ වෙනවා තුන්වෙනි අවස්ථාවේදී කියන උදාහරණ ආශ්‍රයයේ දේවතාවයේ ඒ විතර තපමිනේ දීමකට සමාධියේ භාවනා කරන තර දෙවි කතා කරලා කියනවලු මේ පාඩවලට හැමදාම කියන්නේ නැහැ නැත්තල් හැමදාම නැහැ ඔබ බලන්න මත කරන භාවනා කරපන් ඒ සතුටාවේ පහළ වෙනවා එයාට ඒකවල සංකේත පහළ වෙනවා මේක නිවේ කරන්නේ කියන්නේ සතුටා තුන්වෙනි වශයෙන් කියනවා තවත් ඒ වගේ කැවිලා භාවනා කරලා නැහැ කියලා දිනුනොත් නැහැ එයායි මෙයායි දෙන්නම කල්පනා කරනවා තාකර ගන්නවලු මිනිස්සු ලෝකේ ඉඳන් බ්‍රහ්මචර්යයක් කරකමකද මිනිස්සු ලෝකේ ඉඳන් ධර්මයක් කියලා කරකමකද කියලා කිව්වට පස්සේ උදාහරණ කියනවනේ ධාන කුංචි කාලේ වැලිකටේදී යාල් වෙන ගොඩක් කල් අතරේ ආයෙත් යාළුවෙක් කැගෙන මතකතාව දෙන්න වැඩිසෙන්න බර කරා මතකතාව දෙන්න චක්කුලි ගලව කියනවා වගේ අර සත්‍ය ආයමකට කොයි වෙලාවක හෝ මේ අනත්තාරය වෙන්නේ ඉන්නකට පරිදින එක නෙවෙයි අතිය පිටුනේ කියලා දැනගත්තොත් සතුපාරේ උන්තුම දිගේනවා ඒ විශේෂ අන්දමයක් වෙනවා. විශේෂතාවක් තුනේ සර්වකරණ සිදුවු නැන කලබල වෙන්නේ වාසනාවට කියලා බෙහෙත් මුකුත් නෑ. ඒ විමාන බාරකට කියලා මොකක් අපේ දෙන්නේ නෑ. ඔබ බඩලකට සතිය සීපත් කරනවා. මේ ඉන්නේ නිදි මාර්ගයක. මේ ඉන්නේ අපේ දිශාවට. මේ පාරේ වාහනේ ගොඩ ඔක්කොම ධර්ම රටයි. උපාචාර්යවගේ ධර්මය දුර දෙකට ආරසාවක් තියෙන වෛරජාව සත්‍ය ආරසාවක් තියෙනවා කියලා කියනකොට ඒ ඉතල බහනා ගන්න කියන්නේ වෙන්නේ යාපේ බහනා කරන්නේ හොඳට සතිය විදි වෙනවා සීපත් සීපත් වෙනකොටම අර දීප ඔක්කොම ඉලේකා අක්ෂරවන්ගේ මන්මත් කරන ගතිය එහෙම අටේ කියන හරි පරිවර්තන වෙද්ද පරිදෙන් බහිනෝ ඔය කියන්නේ ඊමානවලදී මොන ඇලුම් බැලුම් ගති ඔක්කොම බැලනවා. මොකද ජීවන මම කලින් මේ වගේ භාවනා කරලා ඉලෙක්සනදී එදී මොකද දුක බලන්නේ සද්ධාහරන්නේ ප්‍රතිබලන්නේ ප්‍රසබලන්නේ පහතල බලන්නේ අරමුණ නොදැනෙන කරවල භාවනා කරලා ඒක තමයි අපේ ආරක්ෂක ඉස්සන. ඒකට යන දුරවන්ත මතකන දෙයක් කරලා දුරවන්ත සතුපා. මෙහෙම සිහිය කරනවා. සිහිය ගන්න මම හොඳට කියනවා. ඒක බුදුහාමුදුරුවෝ කියනවා වෙන හැමෝටම කියනවා තරංගයේ භාවනා කරන සම්ප්‍රදායන මාර්ගය තමයි ඕක කොයි කෙනාට හරි ඒ නැවත සීතලදලා දෙන එක තමයි මේ සාසනය කියන්නේ. ධර්ම කියනවා අනිත් කෙනාට කියනවා හැමදාම නතර නැහැ. හැමදාම දෙවිකාය නැහැ. නිතරම එකෙක් යනවා. කඩාගෙන. මෙන්න පිළිකාවක් කියනවා. මෙන්න බබාලා මෙන්න අමමෙලා මෙන්න දෙවිලකට මෙන්න වේලාවට ආයෙත් ඥාන බලනත් ඉස්සරහට උසන වාටලා හොබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ වෙලාවට දැනුවත් කරලා ලකද වේලාව මූල කරපත් තමයි කියන මම දැන් මෙතන කියාගෙන අප්‍රමාද වෙලා සම්මත වෙලා කටයුතු කරෝ ඉන්න සම්මාදිට වෙනවා. යාගේ ආකල්පයේ ආකල්ප වෙන බලපාන. බාධා එනවා කියන එක නෙවෙයි. કોઈ බාධා ආවම සරණට පිළිකට තියෙන මූල කර්මන්න. මේ සරණට පිළිකට තියෙන උදේ කරකව. සරණට පිළිකට තියෙන ඒ විවිධකේ දන්නවනම් ඒ විවිධකේ චිත්තක්ෂණයකට තියෙනවා. උසාවිඥාන් සිතාරණ කියනවා කියනවා. අපි හොඳටම විචිත්‍රලාගෙන ලාව ගන්නවා. හත්‍ය සමාධියක් ඇත්තේ නැහැ. මේ හිතේ ඒකාග්‍රතාවයෙන් කයිසිතේ රටවලා අපි ගන්න නැහැ කියලා. ආරේනාංශේ ඔය කොච්චර අවුලකින් බලන්න. එයා දන්නවා මේ පුතක් තමයි ඕ මිනිස්සෙගේ දී ඇති චිත්තක්ෂණයක ඒකාග්‍රතාවයේ නැති වෙලාවක් නැහැ. ඒක නොදන්න කෙනා ඉෂාර කරනවා. පශ්චාත්තාප වෙනවා. දන්න කෙනා මේ පශ්චාත්තාප කරගෙන ඉවරනවා මේ මල්ලේ. අඩියේ තියෙනවා ඒකාග්‍රතාවයේ ඒක පොඩ්ඩක් අරගෙන ඉන්න ගමන් මේ මතුරු දෙවිවල් පැත්තකට ගිහලා ඒකාග්‍ර නැත්නම් කොහොමද පටන් ගන්නවා අර වගේ වෙලාවක සීලවන්න. අපිට ඒක මතක නැහැ කියලා. හැම වෙලාවෙම අපිට ඒක අරගෙන තියෙනවා. හැම වෙලාවෙම සත්‍ය තියෙනවා. අපි වෙන වෙන දේවල් පඳුරනවා. වෙන වෙන දේවල් තරණය. වෙන දේවල් අඳහව ගන්නවා. මේ සත්‍ය ඒකාග්‍රතාවය මුසුතු වෙනවා අනේ මේ අමලේ. සරණයා යුතු සත්‍ය සහ ඒකාග්‍රතාවයේදී නානා ප්‍රකාර දෙවිවරු පිටියසයි. নানা ප්‍රකාර මේ මිත්‍යා දෘෂ්ටි පස්සේ යනවා. මොකද මේ අමතර ලාභ ලබනවා. හදිසි ලාභ ලබනවා. ඒක බුදුදහම වාදී කුසුකේ. අරුදු ආමරණ දෙලා දෙන්නවන ධර්මයේ දෙලා දෙන්නවන සංඝයාට දෙලා දෙන්නවන තමයි සීලයට දෙලා දෙන්නවන ඒ කෝම කරන්නේ මූල කර්මස්ථානයේ සාරණී ඕන වෙලාවකම පරිවර්තන සතිය తాවකාලිකව සීලවන්තවා ඒ සීයට වෙලි වටිනාකම මොනවද? ආදායයක ආදායයක සීලාන ගුණ වලින් ගන්න. ඒ භාවනා කරලා ගත්තා මේ කන්දා කවිතන වල මිනිස්සුන් පස්සේ කොහොමද කිමම කියලා ලැබෙන දෙයක්. මේ දීර්ඝ කාලයක් ආමේ පිටිපස්සේ ගිය නිසා ආමේ කවුරුත් නිසා ඒ කාම විදියට ඉන්නකොට අතුම කාර්ය කරේ නැහැ කියලා. කාම සිංහේ ඉන්නකොට අතුම නැතිනේ කියලා. මේ අපි හිතන විතරයි. අපි නැතේ මරණ කරනවා. ද්වේෂ කර්ම කරනවා. ඒක පිළිබඳව ලකුණක් තියෙනවා. ඉතින් මට නම් ඒක අහන්න කිව්වේ. ඒ මම මට ඒක හරි ආසයි නැති කරාමරේ තංගලෙට කියනවා. මම ඒක දැරගෙන ඌ මෑනන් කරන කන තරකින් කවුරුහරි උච්චනෝ කියලා බලන්නේ. ඉතින් හැබැයි ඊට පස්සේ හරි වෙහෙසයි. ඒකනික හොඳට නැති මම මරලිය බලන්නේ බා. අතුල කාණ්ඩ දෙනකොට තියෙන සාහන්ත මම හොද බලන්නේ වෙහෙස නිසා කණ්ඩ දෙක ඉදී මරන්න ඒක දෙන්නේ නැහැ. ඒ සතිය ඇති. අපි ඒක කරන්නේ බීලා හිතේ කරා. එතකොට විහිදෙ කරන්නේ. අසත්‍යයෙන් සතු කරන්නේ. අන්තිම කරන්නේ එකයි දෙකයි. ඉතින් මේකේ වල හරිපි තුනයි ගන්න තිබුණා මොනවාද කියන්නේ ඕනේ අකුසලයක් කරපන්. කකුලේ අසතේ වෙනවා කියන්නේ අපි. කවුරුන් ඉන්නවද කියන්නේ? මේ අකුසල් වෙනවට වැඩිය. නැත්නම් කන බොක්කට යන මැටි ගන්න රාස්තර ගන්න දන්නේ නැතුව කන්නේ. මොකද බොක්කකින් රාස්තර මැටි ගන්න දන්නේ නැහැ. ඉතින් මේකෙන් මොකද කරන්නේ? අපම් බොඩි කියලා. කොහොමද මැරිගන්නේ? විමානකින් කියලා රාවණ ගන්න බොක්ක මෙච්චර කිලෝ ගන්න කියනවා නේද? ඉතින් මොකද කරන්නේ? මේක කියන්නේ කරන දේ ඒකව පහිතෝරදයි. සතියේ වුණා හැම දාන වාසිය හැම දාන කුසලයක අවුරුද්දම කියන්නේ මේ ප්‍රශ්නේ මේ පරිණාමය උදාන දන්නා මේ උගල පවතිනද අරු කරන අරු කරන යනවා එහෙම නැතුව කෙලස් එහෙම නොවන කටාචාරලා ගොඩේ ඉඳලා එහෙම නොවන අමුලි මාකට ගොඩේ ඉඳලා ඒ නොනනම් ඡන්දාසෝකලා ගොඩේ ඉඳලා බුදුරජාණන් වහන්සේ තාම පාරිවර්තයක් හැබැයි මේ ටික අහන්නත් මේ ටික වැඩ ගන්නත් මේ උඩ සතිය වගේ ඒ කියන්නේ මේ වෙනකොට ධම්මක්කිය ඇති කරගෙන තියෙනවා, කල්යාණ කරගෙන ඉඳලා තියෙනවා, ධම්මක්කිය ලැබලා තියෙනවා. ඒ දන්නේ නැතිකම විතරක් සියය වලදී මේ විතර ගන්න කරා. කවුරු වෙනවා නම් නම් බලන්න නැත්නම් සතියේ පරිශීලනය වන්නකොට ධර්ම ආරක්ෂාව ලැබෙනවා. ඒකවල වෙන්නේ මොකද්ද? අසතියෙන් නියිය කතාය. අසතියෙන් නියිය මුත්තසතිය නියිය විරෝධී ඒක අවස්ථා හතරක් වෙනවා. අන්න විරෝධී සත්‍ය ආපතක් කරන්නේ. පරිවර්තනය වෙනවා එක සීඩියක් පිටු වෙනවා යොරමානවා ඒක ශුද්ධ අවස්ථාවේ කරනවා භාවනා කරනකොට මම සත්‍යයක් කරන්නේ මම ඉඳන් කරන්නේ තාහක ඒ නැත්නම් ආශාවක් ආවයි කියන්නේ මොන ටික වෙලාවක් සත්‍ය කියනකොට මම මතක් වෙනවා මේ ගෝදාරා මම සිහි කියලා වෙන්නේ මම කරන්නේ සතිය කියන වැඩ හදලා ගන්න ඕන මගේ ඉතිරි කතා කරනවා ඔන්න මම හිතට කා මනබරණා කාලේ ලකින් හිත ඒ මොකදේ ආපත ඉතලන බැරිය කියලා ඒ විලාවේ තමන්න පුළුවන් නම් ඒ සද්දගෙන නිකන් ජාතකේ මම නැතුව මම නැව කායිකයෙන් මම ඉන්න පුළුවන් කියන එක තේරෙනවා මට ඉච්චරම කරේ උත්තර දෙයි කියලා අර නැවත සාධ්‍ය කියලා සිටීට අරමුණට ගන්න එක තමයි සතුටුපාන නැවත සත්‍ය පිහිටි එතකොට තේරෙනවා පිට යන එක සද්දේ වැඩි ආපහු ගන්න එක සතිය වැඩි කොච්චර සද්දකින් ආරම හිටියා දැනගත්ත වෙලාවේ ආපහු හිත කරන්නේ සතියට ගන්න පුළුවන් ගතිය වළක්වන්න තමයි සම්බන්ධුනේ පිට ගන්න පුළුවන් කියලාම ආපහු ගන්න පුළුවන් ඉච්ඡාවට මනුස්සය එච්චර අපේ දක්වලා එච්චර අපේ කමතා එච්චර අපේ ධර්මන්ති ඒකට කියන්නේ සුඛාගතා පරිචිතා මනසාන උපේක්ෂාදී කියලා උපට නිදා ඔකට කියන්නේ ආකල්ප සම්පන්නිය. ඕනේ නේකම පාරේ කියලා දෙන්නේ. නුගමනේ අපේ ප්‍රශ්න ජීවිතේ ඉඳලා අපව ඕනේ පාරට. ඒක දන්නා නංගේ මනුෂයා සම්මා සම්බුද්ධත්වයට දක්වා යනවා මිස මොන දෙයකින් අපාකරන්න. එයාට කියන්නේ නැරුණා. ඊගාවස්ථාවේ ආගම ඉන්නේ නැහැ. ඉතින් ආපහු පිළිපදන්න වරෙන් ඒකට ආරක්ෂා කරනවා. ඒකයි මම කිව්වේ ඒක මේ මොකක් කරපු කෙනෙකුට විතරයි මේ පාන අදාළකමක් කියන්නේ. ඒ ටිකවත් තාම කරගන්න බැරි නම් සතිය කියන්නේ මොකද්ද? උදාහරණ කමිටියක් දානවා කියලාත් තාම බැරි නම් මේක ටිකක් අමාරු වෙන්නේ තියෙනවා. ඒකයි මම මේක සූත්‍රය කරලා දිගින් දිගට දිගින් දිගට එක දිගින් බහින්නේ. ඒකට ඊයේ කිව්වක හෙටට ගැටලු වෙනවා යන්න පුළුවන් වෙනවා. ඉතින් මේක තේරුම් ගත්ත දවසේ තමයි තමයි තමන්ගේ සාර්ථක තමන්ගෙන් තමන්ගේ පිටයි ඒතකොට කිව්ව පිළිවෙලක් මේ ධර්මනා සීල ආරක්ෂා කරන්න වෙන්නේ ඒක තමයි කියන ඒ සඳහා මේ අවුරුදු 2000 කියන කියාවේ අපි ඉන්දියාවේ නොවේ අපි ඉරිමිලට හැමදේම කොහොමද ආදින තරාමින් කාර්යක්‍රම දාලා තියෙන අවුරුදු 2000ක් ඒ හැම වෙලේ ගමනට මොකක්ද බලපාන්නේ ඕනේ නම් මිනිස්සු කියලා ඕනම මිනිස්සුන්ට සමානකම දකින්නේ විද්‍යාව ගැන කතා කරන්න එපා ඒ නොයෙක් කාරණේ බේදදී අප වේගව සියල්ල අනියම් අපි කරන ධර්ම කවුලක එකම ආකල්ප සම්පත්තියදී එකම දෘෂ්ටියක් ඇති නිසා මොකද පැහැදිලිවම අපේ ගමනේ ඉත වැඩි වෙන්න වගේ ඉඳලා අපි කතා කරන්නේ ඒක අරුණ නැහැ දේවාන න්‍යායකට අපිට නෑ ආර්ථික න්‍යායකට අපිට නෑ සාමාන්‍ය කෙනාට එකයි තියෙන්නේ මේ සම්මුණයට. ඒ නිසා සිද්ධිනා මේ දේ සමාදවෙලා කටයුතු කරන අතර ඒක කටයුතු කරන අතර සංගීය විතරගත්තොත් සමර්ධානන්ත පෝෂකෝ ඒ නිසා සිද්ධිනාට මේ සම්මාදම නැවත නැවත ඇතිවීමේ මේ ස්ථාන තවද වැඩ පිළිවෙල තවදුරටත් ධර්ම විනය කල්පනා කරනවා නම් ජීවිතයේ කාර්යභාරය කරන්නේ අදවසේ ධර්ම දේශනාවක් හේතු වාසනා වේවා. ඒ ධර්ම දේශනාව කරනවා සිනාරු සංසුන්දා වේවා.